ඊළඟට විශාඛා මහත්මිය නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ප්‍රශ්න කීපයක් එහෙම මතක් වෙනවා මේ වහන්සේගේ දේශනාව අහන් ඉනකොට කොහොම ලස්සන දේශනාවක ප්‍රශ්න ගැටලු විසඳීමකුයි මේ අර එක ප්‍රශ්නයක් අපිට තමයි ස්වාමීන් වහන්සේ දැන් සෝමනස් අර සිත් අකුසල මේ කුසල් සිත් කියන කියනකොට සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍යුත් සිත් තියෙනවානේ අමින උපේක්ෂා සහගතක් තියෙනවා අර දිට්ඨිගත විප්‍යුත් ඒවා වෙලාවට කියන්නේ අපිට කම්මස්සකතා සම්මාදිට්ඨියනේ එතන ප්‍රඥාව හැටියට ගොඩක් වෙලාවට ගන්නෙ මෙහෙමයි දැන් කුසල් සිත්වලදී එන්නේ ඥාන සංපයුක්ත ඥාන විප්‍රයුක්ත කියන දෙක. දිට්ඨිගත සංපයුක්ත දිට්ඨිගත විප්‍රයුක්ත වෙන්නේ අකුසල් සිත්වලදී. එහෙමයි. ඔව්. එතකොට මොකද්ද දැන් ප්‍රශ්නය නැවත අහන්නකො? ඔව් සමා වෙන්න. එතකොට අර අකුසල් සිතේදී දිට්ඨිගත විප්‍රයුක්ත කියනකොට අමසකතා සමාදිට්ඨියක් නැහැ නේද? එතන දැන් දිට්ඨිගත විප්‍රයුක්ත කියලා කියන්නේ අර වැරදි දෘෂ්ටිවල එල්බගන්නේ නැතුව. ඒ කියන්නේ උදාහරණයක් හැටියට කිව්වොත් ඔන්න දැන් සමහර ආගම්වල තියෙනවානේ සත්තු මැරීම පාපයක් නොවේ. දෙවියන් වහන්සේ දන්නට සත්තු මැරීම පින්කමක්. එතකොට දෙවියන් වහන්සේ සත්තු මවලා තියෙන්නේ මිනිස්යාගේ පරිභෝජනය සඳහා. ඒ අයට ප්‍රාණය දීලා තියෙන්නේ නරක වෙන්න නැතුව තියාගන්නයි. ඒ නිසා අපට කෑම සඳහා සතෙක් මරා ගැනීම වරදක් නොවේ. අන්න ඒ වගේ ආකල්ප තියෙන. එතකොට එතන තියෙන දෘෂ්ටිගතකම. එතකොට ඒ දෘෂ්ටිගත බව නිසා ඒ තනත්තා හොද්දටම මේ කය වචනය සිත එහි යොදවලාම ඒ පාපේ කරනවා. එතකොට ඒ නිසා දිට්ඨිගත සම්පයුත් වුනහම ඒකේ අකුසලයේ වැඩි. දිට්ඨිගත විප්‍රයුක්ත කියන්නේ එහෙම වැරදි දෘෂ්ටියක් නැහැ. ඒක වරදක් කියලා දන්නවා. හැබැයි ඒ වැරද්ද කරනවා. එහෙම එහෙම ආ ඔව් මට මට මේක ටිකක් පැටලුණා මේ මේ කලබලයට අහන්න ගියාම එතකොට මම ඇත්තටම අහන්න හදන්නේ දැන් මේ ඥාන සංපයුක්ත සිත්වල මෙන්න කුසල් සිත්වල තියෙනවනේ මේ ඥාන සංපයුක්ත සිත්. එතකොට හුඟක් වෙලාවට ගන්නේ සම්මා දිට්ඨිය මේ තියෙනකොට මේ ඥාන සංපයුක්ත කියලානේ ස්වාමීන් වහන්සේ. ඒ පමණින්ම එතන ඥාන සංප්‍රයුක්ත කියලා කියනකොට ප්‍රධාන වශයෙන් කම්මස්සගත සම්මාදිට්ඨිය තමයි ප්‍රධාන වශයෙන්. ඔව් ඔව්. එතකොට ඒ උනාට දැන් අපේ කාට යනකොට ත්‍රිලක්ෂණ සම්මාදිට්ඨිය, චතුසත්‍ය සම්මාදිට්ඨිය, ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව තියෙන ගැඹුරු සම්මාදිට්ඨිය ඒ සියල්ලක් ඒකට ඇතුළත් වෙනවා වඩා ගැඹුරට ප්‍රඥාව වැඩෙනවා. අන්න ඒක තමයි සවනස මට ටිකක් විස්තර දැනගන්න අවශ්‍ය. මූලික වශයෙන් අපට කම්මස්සගත සම්මාදිට්ඨිය තමයි අපි යම් කුසල ක්‍රියාවක් කරනකොට ඇති වෙන්නේ. ගැඹුරට ගැඹුරට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි මල් පූජා කරනකොට දැන් පෙර ආචාර්යවරු මේ මල් පූජා කිරීමේ ගාථාව සකසලා තියෙන්නෙම උප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශභව. එතකොට මේ වර්ණයෙන් සහ සුගන්ධයෙන් යුක්ත මලක් බුදුරජාණන් වහන්සේගේ පාදපත්මය මත පූජා කරලා ඒ මල දිහාම බලලා ඒ පවිත්‍ර වූ සුගන්ධවත් වූ වර්ණවත් වූ මේ ප්‍රසන්න මල බොහොම ඉක්මනට පර වෙලා යනවා. එතකොට ඒ පර වෙලා යන්න වගේ අපේ ශරීරයත් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවයි කියන බව අර මල් පූජාව තුලින්ම ඒ අනිත්‍ය ධර්මයක් ප්‍රකට කරගන්න උත්සාහ කරනවා. එතකොට එතනදී අර කුසලයත් එක්කලාම ත්‍රිලක්ෂණ ප්‍රඥාව මතුවීමක් එතන සිද්ධ වෙනවා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ හරියට ඒක දැනගෙන කළොත්. ඉතින් ඒ මට්ටමට අපිට යන්න බැරි වුණා වුණත් අර කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ මේ කරන කර්මයන්හි විපාක තියෙනවා කියන බව දැනගෙන ඊට පස්සේ ඒ ඒ කරන ක්‍රියාවෙහි අර්ථය දැනගෙන අර්ථය දැනගත්තාම තමයි හේතුඵල ප්‍රඥාව ඇති ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේට අපි පහනක් පූජා කරනවා නම් ඒ පහනේ අර්ථය කුමක්ද? පහනෙන් කරන්නේ අඳුර දුරු කරනවා, ආලෝකය මතු කරනවා, ආලෝකයෙන් සියල්ල ප්‍රකට කරනවා. අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවත් ඒ වගේ අවිද්‍යාන්ධකාරය දුරු කරලා ප්‍රඥාවෙන් ලෝකෙ මනවින් දැකගත්තා. ඒ තථාගතයන් වහන්සේටයි මේ පූජාව කරන්නේ. එතකොට මෙහෙම සිතනකොට බුදුගුණ සිහි කරනකොට අපේ මනස තුල ಗುಣ වැඩෙන්න ප්‍රඥාව අවදි වෙන්න ඒකෙන් ඉඩක් සැකසෙනවා කියන බව දැනගෙන ඒ සඳහා මනස සැකසෙන විදිහට ඒ ක්‍රියාව කරනකොට තමයි අන්න කම්මස්සගත සම්මාදිට්ඨිය નિවරදිව පිහිටියාවෙන්. ඒ කියන්නේ මේකෙන් මෙහෙම ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා සිතීම විතරක් නෙමෙයි මේ ප්‍රතිඵලය ලැබෙන හැටියට තමන්ගේ කය වචනය සිත සහ බාහිර ද්‍රව්‍ය හසුරුවා ගන්නට තියෙන දක්ෂතාව. ඒ දක්ෂතාවයේ මත තමයි එතන ඥාන සංප්‍රයුක්ත බව ගොඩනැගෙන්නේ. ඊට පස්සේ තව දුරටත් ඒක කරනකොට ඒකේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දකින්න පුළුවන්. දැන් අපි සතර සතිපට්ඨානය ගැන කතා කරනකොට සම්පජඤ්ඤ කාණ්ඩයේදී කතා කරනෝනේ අතක් පයක් දිග ඇරියත් වටපිට හැරිලා බැලුවා වුණත් පළවෙනි එක තමයි සාත්තක කුමක් සඳහාද මේක කරන්නේ අර්ථ වශයෙන් දකින්නට සාත්තක සම්පජඤ්ඤ ඊළඟට සප්පාය මෙතනට මේක ගැළපෙනවද ඊට පස්සේ ගෝචර සම්පජඤ්ඤ මම සිහියෙන්ද මේක කරන්නේ ඊළඟට අසම්මෝහ සම්පජඤ්ඤය. මෙතන සත්වයක් පුද්ගලෙක් නැති නාම රූප ධර්ම සමූහයක් විසින් මේ ක්‍රියාව කරන බව දකිමින් කරන්න දක්ෂ වෙනවා. ඉතින් අන්න ඒ විදිහට විදර්ශනා ප්‍රඥාව පුහුණු කරන කෙනෙකුට කාලයාගේ ඇවෑමෙන් අර කුසල ක්‍රියාවක් කරනකොට උනත් ඒ ප්‍රඥාව අවදි වෙනවා. එහෙම අවදි වෙනකොට එතනත්තා හේතුඵල ප්‍රඥාවට කම්මසගත ප්‍රඥාවට පමණක් සීමා වෙන්නේ නැහැ. එයින් ඔබට ගිය ගැඹුරු ප්‍රඥාවක් අර මනතුංග මහත්මයා කිව්වා වගේ ඊට එහා ගිය ගැඹුරු ප්‍රඥාවකින් තමයි ඊට පස්සේ ගුණය පුහුණු කරන්නේ. එතකොට එතන තියෙන ඥාන සංප්‍රයුක්ත බව ඉතා ගැඹුරුයි. අර සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කිව්වහම ප්‍රඥාවේ යෙදීම ඥානයේ යෙදීම හැම දෙනාගේම ප්‍රඥාවක් එක්ක වගේ නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ උපදින්නේ ඥාන සංප්‍රයුක්ත සිතකින්. සරියුත් හාමුදුරු ඉපදිලා තියන්නේ ඥාන සංප්‍රයුක්ත සිතකින්. එතකොට මේ අජාසත්ත රජු උපන්නේ ඥාන සංප්‍රයුක්ත සිතකින්. දේවදත්ත හාමුදුරු උපන්නේ ඥාන සංප්‍රයුක්ත සිතකින්. ඒ ඥාන සංප්‍රයුක්ත සිතකින් කියලා කොහොමද හරියටම කියන්නේ? ධාන, අභිඥා, මාර්ගඵල උපදවන්න බෑ උත්පත්ති සිත ඥාන සංප්‍රයුක්ත නැති නේද? ඒතර දේවදත්ත හඳුරු ධානත් ඉපදෙව අභිඥාත් ඉපදෙව. ඒ කියන්නේ උන්වහන්සේගේ උත්පත්ති ඥාන සංප්‍රයුක්තයි. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ඥාන සංප්‍රයුක්ත බවයි දේවදත්ත හඳුරුවන්ගේ ඥාන සංප්‍රයුක්ත බවයි එහි පරතරය කොච්චර? අන්න ඒ වගේ ඒ ප්‍රඥාව කියන එක යෙදුනට ඒ ප්‍රඥාවේ ප්‍රමාණයක්. ඔව්. ඒක ඉතින් අනන්තය දක්වා එහි ප්‍රමාණය විහිදෙන්නට පුළුවන් පුරුදු කරලා තියෙන ප්‍රමාණයත් එක්ක. ඔව් එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට සෝවාන් ආර්යයන් වහන්සේ සෝවාන් මග මේ මේ ඵලය ලැබුණට පස්සේ ඒ ඥාන සම්පයුක්ත සිත් ඇති වෙන්න ප්‍රවණතාවය වැඩි වැඩි වෙනවා ඇති නේද වැඩි වෙනවනේ. ඔව්. ඒ වගේම අර මනතුක මහත්තයා කිව්ව එකට සාකච්ඡාව අනුව අර සංඛාර උපේක්ඛා එනකොට ස්වාමීන් වහන්සේ මෙහෙම මෙහෙම වෙන්නවානේ මෙහෙම වෙන්නත් පුළුවන් දැන් ඔය ඇත්තටම අපිට මේ සමහරලාට පේන ගතියක් තියෙන මේ අවබෝධයක් තියෙනවනේ දැන් මේක මේ ගැන හිතන හැටියට කියලා දැන් අපි යෝනිසෝ මනසකාර කරනකොට අර ඔබ වහන්සේ කිව්වා වගේ දැන් මේක ගැඹුරට බලන්න ඕනේ මේ මේක මේ පෙනීම හැරි හිතීම හැරි දැකීම හැරි කොහොමද ඇතුනේ කියලා. එතකොට දැන් මේ අදහස ඇති වුනේම මේ කියන්නේ ඒ අනුව සංඥාවක් මේකට තියෙන සංඥාව නිසානේ. එතකොට ඒ සංඥාව Taman දාන ඒ කියන්නේ Taman කියන්නේ මේ එතෙන්ට පුරුද්දෙන් ඇති වෙන සංඥාව අනුවනේ ඕනම අත්දැකීමක් ඇති වෙන්නේ. ඔව්. එතකොට අන්න එතකොට පුළුවන් ඒ වගේ අවස්ථාවක පුළුවන් සංඥා මේ මොකද්ද සංකාරුපෙක්කාවට ඇති වෙන්න ලේසියිනේ දැන් මෙතන මේ තියෙන දෙයක් තියෙනවට නෙමෙයි මෙතන මේ සංඥා පුරුදු කරපු සංඥාව ඉස්සරහට ඇවිල්ලා මේ මේ අත්දැකීම ආවා කියලා තේරුමක් තියෙනකොට එතන සංකාරුපක්ෂා ඔය ඇති වෙනවන්නේ ඇති වෙන්න පුළුවන් නේ ස්වාමීනහස. ඔව් දැන් එතනදී අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන මේ දේ. ඒ කියන්නේ දැන් අපේ සංඥාව නිසා විතරක් දේවල් සිද්ධ වෙනව නෙමෙයි. එතන යම්කිසි සංස්කාරයකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් එතන යමක් තියෙනවා. දැන් අපි මේට පෙරත් කතා කරලා තියෙනවා. සමහරු කල්පනා කරනවා මේ අපි හිතන නිසයි මේවා තියෙන්නේ. අපි ඒවා ගැන මෙහෙම වැරදි විදිහට හිතලා තියෙන නිසා අපිට දැනෙන්නේ. අපි මේ සම්මුති ප්‍රඥප්ති අරගෙන තියෙන නිසා එහෙම දැනෙන්නේ. එහෙම නැත්නම් ඒවා මොකක්වත් නැහැ. එහෙම කියන්න බෑ. එතකොට එතන යමක් තියෙනවා. දැන් එහෙම නැත්නම් ඉතින් හඳ හඳ කියලා අපි අහස බැලුවම හඳ නැති තැනකත් අපිට හඳ පේන්න එපා. ඉර කියලා අහස බැලුවම ඉර නැති තැනකත් පේන්න එපා. ඒතර බිත්තිය නැහැ කියලා හිතාගෙන අපි හිතමු දැන් අන්ධයෙකුට කොහොමද බිත්තිය පේන්නේ? දැන් අපි අපි බිත්තිය නැහැ කියලා හිතාගෙන ගියත් අපට ඒ සංඥා වෙනවා කියලා හිතමු. අන්ධයා කොහොමද දන්නේ බිත්තියක් තියද? අන්ධයාට අපි කියනවා මෙතනින් යන්න කියලා. ඒ යන්න කිව්වහම එතකොට එතන මොකක්වත් නැත්තම් මේ සංඥාව නිසා නම් හිතන නිසා නම් මේක වෙන. එතකොට අන්ධයාට පුළුවන් වෙන්න එපා බිත්තිය හැප්පෙන්න නැතු යන්න. එතකොට මේ විශ්වයේ අවශේෂ සංස්කාර ධර්ම හේතුප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංස්කාර ධර්ම ටිකක් තියෙනවා. එතකොට ඒ සංස්කාර ධර්ම ටික කියවන්නට අපි පුරුදු වෙලා තියෙන අපේ software එකෙන් ඒක හඳුන්වා දෙන විදිහක් තියෙනවා. ඒක තමයි අපේ සංඥා. එතකොට හැබැයි ඒ software එකෙන් කියවන්න මොනවා හරි data එතන තියෙන්න ඕන. එහෙම නැති තැනක ඒ software එක දැම්මට ඒකේ මොකක්වත් කියවන්නේ නැහැ. එතකොට data වෙනයි ඒක කියවන විදිහ වෙනයි ඒ අපි අපි කියවා ගන්නා විදිහ අපි අපට අනන්නේ එතකොට මේ ඒකට දෙන අර්ථකථනය ඒක අපේ පෞද්ගලික වැඩක් කියන බව තේරුම් ගන්නත් ඕන හැබැයි මේ පෞද්ගලික අර්ථය ගොඩනගෙන්න මෙතන මේ වගේ නාම රූප ධර්ම ටික ක්‍රියාත්මක වෙනවා කියන යථාර්ථය අපි දකින්නත් ඕන ඒ දෙකම සමබරව දකින්න ඕනේ. එතකොට අපේ සංඥාවල සම්මුතිවල ගොඩ නැගීමට හේතුප්‍රත්‍ය වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්නත් ඕන. අර මූලික සංස්කාර ධර්ම හේතුඵල වශයෙන් මෙතන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දකින්නත් ඕන. ඒ දෙපැත්තම පැහැදිලිව දකිනකොට තමයි අපිට යථාර්ථය වටහා ගන්න පුළුවන්. එහෙමයි සවන්නස් බොහොම පිං. මට තව ප්‍රශ්නයක් අහන්න ඕනකම තියෙනවා මං අහන්නද? ඔව් කමක් නැහැ.